නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තිරෝ කුද්දේසු තිත්තන්ති සම්දි සිංඝාටකේසු චේ ద్వාරබාහාසු තිත්තන්ති ආගන්්වාන සකං ධරං පහූතේ අන්නපානම් හි කඤ්ඤ බුඤ්ජේ උපට්ඨිතේ නතේ සංකෝචි සරති සත්තානං කම්මපච්චයා එවං දදන්ති ඥාතිනං යේ හොන්ති අනුකම්පකා සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේචතත් සමාගන්්වා ඥාතිපේතා සමාගතා පහෝතේ යන්න පානම් හි සක්ඛච්ඡං අනුමෝදරේ අම්හා කංච කතාකාරා දායකා ච අනිප්පලා චිරං ජීවන්තු නෝ ඥාති යේසං හේතු ලබාමසේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බුදු වීමෙන් මාස 8ක් පිරී දුරුතු පෝයගේ දෙවැනි දවසේදී බිම්බිසාර රාජමාලිගාවේදී දේශනා කළ කිරෝකුණ්ඩ සූත්‍රයේ ගාථා කීපයක් මේ කියුණේ. කිරෝකුණ්ඩ සූත්‍රයේ දේශනා කරන්න හේතුව බිම්බිසාර මහරජුරුවන්ගේ කල්ප 92කට පෙර ඥාති සම්බන්ධකම් ඇති විශාල පිරිසකට පින් දීමේ පින්කමක් යෙදීමයි. ඒක දිග කතාවක්. බිම්බිසාර මහ රජුරු මේත මහා කල්ප 92කට ඉස්සර කුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේදී රාජ කුමාරවරු තුන්දෙනෙකුගේ දාන සංවිධායකයයි. ඒ කාලේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ පිය රජුරු කාටවත් ඉඩ නොතබා තමන්ම දම් පින්කම් කළා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට. ඒ අතරතේ ඒ රජතුමාගේ තවත් රාජපුත්‍රයෝ තුන්දෙනෙක් ඒ තුන්දෙනාට ප්‍රදේශ රාජ්‍ය තුනක් දීලා තිබුණා සමීප සමීපව. ඒ තුන්දෙනා බොහෝම සමගි. මේ තුන්දෙනාටම ඉන්නේ අමාත්‍යරු 1000ක්. තුන්දෙනාටම තියෙන එකම භාණ්ඩාගාරයක්. මේ තුන් දෙනාම ඇවිල්ලා පිය රජුරවන්න වැඳලා කිව්වා පියාණන් වහන්සේ අපි ඉන්න ප්‍රදේශයටත් මේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නේ ලබා දෙන්න අපිත් කැමතියි දන් දෙන්න. පිය රජුරෝ කිව්වා අනේ දරුවනි මම එන් දෙන්න වයසයි. මගේ කාලින් පසු ඔබටම දාට අවස්ථාවක් ලැබෙනවා. නෑ පියාණන් වහන්සේ අපි සමාජයට වයසට යන්න ඉස්සර මිය යන්න පුළුවන්. නිසා අපටත් අනුකම්පාවෙන් සීමාවත් සීමා සහිත කාලයක් දෙන්න දන් දෙන්න. පස්සේ රජුරුවත් අනුකම්පා හිතලා එක එක රාජකුමාරයෙකුට මාසයේ දෙකින් තුන් මාසයක් වෙන් කර දුන්නා. මේ තුන් දෙනා තමන්ගේ ජනපදයට ගිහිල්ලා ආශ්‍රමයක් ඉදි කළා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට වස්වසා පිළිවෙත් පුරා ගන්න ආශ්‍රමයක් ඇති කළා. ප්‍රදේශවාසී ජනතාවක් වලින් බොහෝ දෙනෙක් හිතුවා මේක නම් මහා වරදක්. මේ ජනපදයට ලොකු උපාඩුවක්. නිකරුණේ කාලාබේල ඉන්න ඇත්තන් උදෙසා විශාල ධනස්කන්ධයක් වැය කරන වැඩක් මේක රටේ පිරීමට හේතුවක් කියලා ඒ ඇත්තෝ මූණින් මූණ බලමින් ඔවුනුවන් කතා කරමින් හිටියා. නමුත් මේ රාජකුමාරවරුන්ගේ පිනයි තේජසයි නුවණයි නිසා රාජකුමාරවරුන්ගේ සමගියයි නිසා මේ නගර වැසියන් ජනපද වැසියන් එකට බාධා කරන්න බැරි වුණා. ආශ්‍රමයක් කරවල අවසන් වුණ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය වඩා හිඳුවා ගත්තා වස්සාන කාලයට. මේ රාජකුමාරවරු තුන් දෙනාම කතිකා කළා අපි දහසක් ඇමතින් සමග මේ තුන් මාසෙම දස සිල් ගන්නවා. අපි ආශ්‍රේමෙම නැවතිලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට අපෝපස්ථාන කරමින් සීල භාවනා පිළිවෙත් පුරන්නට ඕනේ. එසේ තීරණේ කරගෙන ඒ තුන් දෙනා එක භාණ්ඩාගාරිකයෙක් ඉන්නේ එතුමාට නියම කළා මේ තුන් මාසයේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට දානය සඳහා අපේ භාණ්ඩාගාරයෙන් ධනිය වැය කළ යුතුයි. එකම දාන සංවිධායකයෙක් සිටි එතුමාට නියම කළා තමන්ගේ ඥාතීන් අසල්වැසියන් හිතවතුන් එක්කාසු කරගෙන ඉතා හොඳින් කැපසරු වන්දමින් දානීය සංවිධාන කරන්න කියලා. ඉතින් ඒ අතර ඒ භාණ්ඩාගාරිකතුමා තමන්ට පැවරුණු කාර්ය මැනවින් කළා. දාන සංවිධායකතුමාද තමන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්කාසු කරගත්තා. විශාල පිරිසක් එක්කාසු වුණා මේ වැඩසටහනට. අර විරුද්ධකම් කියාපෑව අයත් අර කපන්න බැරි අත ඉඳින්ද කියලා කියනවා නිගෙනවා කියලා ඒ වාගේ මේකට හිත ඇතුලෙන් අමනාපය තියාගෙන සහභාගී වුණා. එහෙම කාණ්ඩේ හිටිය 84000ක්. දාන සංවිධායකයාට ඊටාම හිතයි සිවෙහිට 120000ක් පිරිස. මේ කවුරුත් එකතු වෙලා මේ විශාල දානශාලාවක් හදාගෙන බොහොම ලස්සනට මේ දාන සංවිධානයේදී හිටියා. කාජ කුමාරවරු තුන්දෙනා ද එමෙතියන් දහසක් සමග දසසිල් සමාදන්ව විහාරස්ථානින් පිට නොගිහිල්ල බණ භාවනා කරමින් බණ අහමින් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරමින් මලු පෙත්මන් හැමදෙමින් බොහෝ කුසල රැස් කරමින් හිටියා. ඒ අතර හිත යටින් අමනාපෙන් සහභාගී වූ අය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ සංඥා උදෙසා සම්පාදනය වෙන දාන වස්තු ආහාර පාන ද්‍රව්‍ය වංචාවෙන් වංචාවෙන් ගගෙන යන්න පටන් ගත්තා. අන්තිමේදී තුන් මාසේ අවසානයේදී පින්කම සම්පූර්ණයි. ඉතින් ඒ පිරිස භාණ්ඩාගාරික ඇමතියා එවැගේම දාන සංවිධායකතුමා හා ඔහුගේ හිතයිසිය 120000ක් දෙනා කාඩි කුමාරවරු 3 දෙනා සහ ඇමතිවරු 1000 දෙනා ඔක්කොම දෙවලුවට ගියා අර හිත යටින් අප්‍රසාදව වැරදි ලෙස මේ සිව්පසයෙන් පරිහරණය කළ අය අපාගාමී වුණා 84000ක් දෙනා ඒගොල්ලෝ අපායෙන් අපායට ඔහොම දුක් විඳ විඳ කල්ප 92ක් මේ ගෙව්වනේ. ඒලා මේ මහා බද්දල කල්පේ උපන්න ප්‍රේත විශේ. ප්‍රේත විශේ උපන්න. අර හිත තුලින්ම උසස් කුසල් කරගත් ආය දෙව්ලොව බඹලොව සැරිසරමින් කල්ප 92ක් ඇවිල්ලා අපේ බුදු සසුන කාලයේදී සියල්ලම මනුලෝ පහළ වුණා. එදා ඒ රාජකුමාරවරු තුන්දෙනා උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියලා සොහොයුරු තුන් දෙනා බාටපත් වුණා බ්‍රාහ්මණ වංශිකයෝ. අර ඇමෙතෝ දහසක් දෙනා ඒ දහසක් පිරිස බාටපත් වුණා. දාන සංවිධායකතුමා බිම්බිසාර මහ රජුරුවන් බාටපත් වුණා. එදා මේ මහා පින්කමට හිත හදවතින්ම සහභාගී වූ 120000ක් දෙනා මෙතුමාගේ පිරිවර බාටපත් වුණා. භාණ්ඩාගාරිකතුමා විශාක නමින් මහා සිටුවරයෙක්ව හිටියා. විශාක සිටුවර රජගහ නුවර. ඒ සිටුවරයා සිටු දේවිය ඒ විදිහටම එකතු වුණා. ඔය අතර තමයි අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝ පහළ වුණේ. බුද්ධෝත්පාදයට ආසන්න කාලයේදී උරුවේල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප තුන් දෙනා දහසක් කැමති තමන්ගේ පිරිස එක්ක තවුස් පැවිද්දෙන් පැවිදිව ගංගා මේ නේරංජරා ගංගා අසබඩ ආශ්‍රම තුනක් හදාගෙන තවුස් දන් පුරමින් හිටියා. අපේ සරුවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා පළවෙනි වස්සාන කාලයේ විශිපතනාරාම නිගදායේ ගතකොට 69ක් රහතන් වහන්සේලා ධර්ම දූත සේවාවේ පිටත් කර යවමින් තමන් වහන්සේ උරුවල් දනව බලා වැඩම කළා. ඒ වඩෙද්දී කප්පාසික වනයේ කියන උයනකදී භද්දර වර්ගයේ කියන රාජකුමාරවරු 30 දෙනෙක් සම්මුඛ වෙලා. ඒ ඇයට දහම් දෙසලා සියල්ලෝම ඉහි භික්ෂු භාවයෙන් පැවිදුණ ඒ අතර වැඩි දෙනෙක් සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා. ඒ පිරිසත් පිටත් කර ඇරියා ජනපද චාරිකාවේ. ධර්ම දූත සේවාවේ. භාග්‍යතුන් වහන්සේ උරුවේ දනවට බැනව වැඩම කරලා උරේල කාශ්‍යප තවුසානන්ගෙන් අවසර ලබා ගත්ත ගිනියල්ගේ ඉන්නේ. ගිනියල්ගේ විෂගෝර අග්නිසික කියලා නාගරාජයෙක් ඉන්න. මේ නාගරාජයා দমনය කළා. එයින්ද ඒ ඇත්තෝ පැහැදුනා නමුත් ඒ ඇත්තෝ හිතාන ඉන්නේ උරුවේල කාශ්‍යප රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සති දෙකක් තරම් කාලය උතන වැඩ හිටියා. ඒ කාලේ පුදුම දේවල් සිදු වුණා. එකක් තමයි රජගහ නුවර සිටු ගෙදරක කලුරිය කළ පුන්නා කියන දාසිය උතා දමාපු මල සිරුර. ඒ උතා දමාපු මල සිරුරේ පණුව 30ක් පමණ ගසා දාලා පංසු කෝලයක් ගත්තනේ මහ පොළොව කම්පා වුණාලු එදා. ඒක අරගෙන ඇවිල්ලා සෝදන්න තැනක් හොයනකොට පොකුණක් නැවුණා. මේ පොකුණේ හොදලා මේ සිවුර කළ අවසන් වෙනකොට පොළොව කම්පා වුණා. සිවුර පොරවා ගන්නකොට පොළොව කම්පා වුණා. තුන් වාරයක්ම භාග්‍යතුන් වහන්සේ නිසා කෘති කම්පා වුණා මේ පංසු කෝලේ ගැනීම. ඔය අතරේ මේ තවුස් පිරිසට යම් යම් දුෂ්කරතා ඇති වුණා. එක දවසක් විශාල සීතලක් ඇල්ලුවා. ඔය කියන්නේ හරියට උඳුවක් පොය, දුරුතු පොය වැනි කාලේ. දුරුත පොයට ආසන්න කාලේ සීතල ඍතුව ඔක්කොම දෙවුලනවා ඉතින් මේගොල්ලෝ ඒ වෙලාවේදී යම්කිසි ගිනි තැපීමක් බලාපොරොත්තු වුණාම ගිනි තැපෙන්න උපකරණ නැහැ. පස්සේ භාග්‍යතුන් වහන්සේ දහසක් දෙන මේ 500ක් දෙනාට ගිනි තැපෙන්න අවශ්‍ය ගිනි කබල් හදලා දුන්නා. නිකන් නෙමෙයි 이르දි බලේ. ඊළඟට මේ ඇත්තන්ගේ තිබුණ හෝම පූජාවක්. මේ හෝම පූජාවට මේ ඇත්තෝ දරපළලා ගිනි දල්වන්ට ඕන. ගින්නට මේ හෝම පූජාවල් පූජා කරන්නේ. කෝ දරපළන්ද බෑ. පොරව පොරව ඇද වෙනවා. පස්සේ භාග්‍යතුන් වහන්සේ ওই දරපලා ගන්න බැරිද නැත්තම්? අනේ බෑනේ මේ බලන්න පොරව ඇද වෙනවා. එහෙනම් පොර පැත්තකින් තියන්නේ කිව්වා මෙන්න භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන බලෙන් ඒ 500ක් දෙනාගේ දර පැළුවා. ඊළඟට දැන් මේ දර ගොඩ ගාලා ගිනි දල්වන්න හදනවා. ගිනි දල්වන්න බෑ. පස්සේ භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන බලෙන් ගිනි දැල්ලුවා. ඊට පස්සේ මේ පූජාවල් ඉවර වෙලා මේක නිමා ගන්න බැරුව ඉන්නවා. පස්සේ භාග්‍යතුන් වහන්සේ මේක නිමලා දැම්මා. ඔය වාගේ ප්‍රාතිහාර්ය 3500ක් පැවැත්තුවා. ඒත් මේ උරුවේල කාශ්‍යප භාගතුන් වහන්සේ ගැන හරියට තේරුම් ගත්තේ නැහැ. තමන් රහත් කියලා හිතෙනවා. ওই මින් අතර හරියටම දුරුතු පොයේ හිතයි කියලා උදා වෙනවා. උරුවේල කාශ්‍යප පිහිටුවා භවත් ගෞතමයන් වහන්සේ හිතෙමෙහි නොහිටියොත් හොඳයි කියලා. ඒ මොකද අඟුමඟද දෙරට වාසීන් එනවා විශාල පුද සත්කාර අරගෙන පොයට. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැක්කොත් ඒ අත්කණ්ඩ වඩා භාග්‍යතුන් වහන්සේ ගැන මිනිස්සු පහදිනවනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ දැන ගැනීම වත්පදේශයට වැඩියා. උතුරු කුරු දිවයිනේදී දානේ වන්දලා හිමවත් ප්‍රදේශයෙන් ගම ගෙඩියකුත් අරගෙන එන්න බලාපොරොත්තු වුණා. ඔය අතර තමයි එදා හරියටම දුරුතු පොය ලංකාවට වැඩම කළා. ලංකාවේ මහියංගනේ යක්ෂයන් দমনය කරලා ඔවුන් ගිරිදිවයිනට යවලා දෙවියන්ට දහම් දෙසලා කේශ ධාතු මිටකොත් පරිත්‍යාග කරලා අහසට පැන නැගී තුන් වාරයක් මේ මනුස්සපතේ නැත්තම් මේ ලංකාද්වීප වටේ බුදුරැස් විහිදුවමින් ප්‍රදක්ෂිනා කරලා අයමත් උරු වේදනාවට වැගිය. ඒ දවසේ විශාල ගම් වතුරක් ගලලා භාග්‍යතුන් වහන්සේ මේ ගම් වතුර මැද්දේ දෙමින් නැතුව සක්මන් කරනවා දැක්කම මේ උරු වේල කාසිකේ එයිනොත් පුදුම වුණා. ඔරුවක් පදගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ඔරුවට නගින්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔරුවට නැගලා දැන් ගඟ තරණය කරනවා මෙතුමාගේ ආශ්‍රමයේ දිහාවට. ඒ වඩින ගමම් දැඩි ආවාදයක් කළා. කාශ්‍යප ඔබ රහත් නෙමෙයි. ඔබ රහත් මඟ දන්නේත් නැහැ. ඔබ රහත් වෙන්න කැමති නම් මා ප්‍රකාශ කරන මේ දහම් පදේ අහන්න කියලා යොමු කරා. ඔරුවෙන් ගොඩ වෙලා මෙතුමා කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේ පැමිණි දවසේ පටන් සිදුවෙච්ච ප්‍රාතිහාර්යයන් නිසා මගේ හදවතින් මම පිළිගෙන සිටියා. මම මේ පිරිසක් හදන ගුරුවරයෙක් නිසා මම ඒක ඇඟෙන්නේ නැහැ. ස්වාමීනි මම තේරුම් ගත්ත ඔබ වහන්සේ නම් සියල්ල දන්න සාතුරුන් වහන්සේ නමක්. මම අතරමං වූ කෙනෙක් ස්වාමීනි මා මහාන කරුණ මැනව කිව්වා. එතකොට කියා හිටියා භාග්‍යතුන් වහන්සේ ඔබේ පිරිස ගැන බලන්න. පිරිස 500ක් එතුමාට හිටියා 500ම කැඳවලව දරුවෙනි මම මේ බවක් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැවිදි වෙනවා. සමුන් වහන්සේගේ අදහස මොකද? ස්වාමීනි අපි ඔබ වහන්සේ කරන දෙයක්මයි අපි කරන්නේ. කියලා ඔක්කොම මේ වෙලාවේ ඒ අත්ංගේ තවුස් පිරිකර ඔක්කොම දැම්ම ගඟට. භාග්‍යතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රීහස්තයේ දිගුකොට ඒත භික්කවෝ ස්වාක්ඛාතෝ ධම්මෝ චරිත බ්‍රහ්මචර්යයන් සම්මා දුක්ඛ සංත කිරියාය කියන මේ වචනේ වදාලා. මහණෙනි මෙහි එව ධර්මයේ ස්වාක්ඛාතයි සියලු දුක් කෙලවර කරනු පිණිස සසුන්ගතෝ පැවිදි වෙව කියලා මේ වචනේ ප්‍රකාශ වෙනකොට සෑම දෙනා වහන්සේගේම ගිහි නැත්තන් තවුස් පිරිකර වෙනුවට අට පිරිකර ශරීරගතව 60වස් පිරිණු තෙරුන් වහන්සේලා මින් පැවිදි වෙසෙන් ඉදිරිපෙනී හිටියා. ඒ අත්තන්ගේ තවස් පිළිකර ගඟේ පාවෙන කොට නදී කාශ්‍යපතුමාත් එතුමාගේ 300ක් පිරිසක් ගයා කාශ්‍යපතුමාත් එතුමාගේ 200ක් පිරිසක් ඔක්කොම එතෙන් නැවිලා බැලුවා මොකද මේ ප්‍රශ්නේ බැලුවා මේ මහන වෙලා ඒ ඔක්කොමත් ඇවිද උනා සරුවක්ඥන් වාසයේ පිරිස කැඳවාගෙන වැඩියා ගයා සීර්ෂේ කියන තැනක් නේරංජරා නදියේ තියෙන ගයා ශීර්ෂය කියලා තැනක්. එතෙන් වැඩම කරවලා මේ පිරිසට ධර්ම දේශනාවක් කළා. ඒ මොනවාද දේශනාව ආදිත්ත පර්යාය සූත්‍රය. සබ්බම් වික්කමේ ආදිත්තං. ඔය විදිහට දේශනාව ආරම්භ කරලා චක්ඛෝ සෝතේ ගාන ජීවා කාය මේ හැම එකක්ම ගිනිගෙන දැවෙන හැටි පාදා දෙමින් 11 මා ගින්න විස්තර කළා. ජින්න නිවුණු ශාන්ත නිවන පහදා දෙමින් ධර්ම දේශනා පැවැත්තුවා. දේශනාවසානයේදී මේ දහසක් තවුස් පිරිස රහිතිය අලුත් අභිනව පැවිදි පිරිස ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව්පිලිසිමියා ඥානලාභීව මහා රහත් භාවයට පත් වේවදාලා. මෙන්න මේ රහතන් වහන්සේලා දහසක් නමක් සමග භාග්‍යතුන් වහන්සේ එතනින් වැඩියා රජගා නුවර නගරාසන්නේ තියෙන ලක්කේ වන උයනට වැඩියා. කල් උයන කියලා කියනවා. ඒක භාග්‍යතුන් වහන්සේ මේට අවුරුදු 7කට ඉස්සර පිළිගන්න ලද ආරාධනයක් ඉෂ්ට කිරීමයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පැවිදි වුණානේ ඇසල පොයක් දවසකදී දින හතක්ම විවේක සුවයෙන් අනුපිය අඹවන්නේ ප්‍රීති සැපයෙන් වාසය කළා. හත්වෙනි දවසේදී පිරිසුඟා වැඩියා. එදා මේ මහ රජුරවන්ට නගරවැසියන් පණිවිඩයක් කියලා දුවගෙන ආවා මේ ආශ්චර්යය බලන්න. නගරවැසියෝ කියා තියන්නේ ස්වාමීනි අපේ මේ රටේ ප්‍රවිද්දෙක් ප්‍රවිද්දෙක් පිටිසුඟා යනවා. මේ වගේ කෙනෙක් අපි කවදාකවත් දැකලා නැහැ. දෙවියෙක්ද මාරියෙක්ද ධක්මියෙක්ද නාගයෙක්ද යක්ෂයෙක්ද මිනිසෙක්ද අපි දන්නේ පුදුම ආරෝහ පරිණාහ සම්පන්න උත්තුංග දේහධාරී උත්තමී අනේ අපට කතා කරන්න බයයි සමුන්නාසයත් ඇවිල්ලා කතා කරන්න කියලායි රජුරවන්න පැමිණිල්ලක් කෙලේ. රජතුමා එනකොට භාග්‍යතුන් වහන්සේ දන් වළඳනවා පාණ්ඩව පර්වත සමීපයේ තැන්පත් කියලා. වළඳන අවසානයේදී විමසාස්ත්‍ය ස්වාමීනි ඔබ වහන්සේ કોઈ රටේ કોઈ ගමේ કોઈ දෙමව්පියන්ගේ දරුවෙක්ද? මහරජතුමනි මම කපිලවස්තුපුර නුවර සුද්ධෝදන මහා මෞපිය මහා මායා මෞපිය දෙපළගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා කිව්වා. සාදු සාදු ස්වාමීන් අපි දෙන්නා මේත පෙර ලියුම් ගනුදෙනු කරගත්තනේ. ත්‍යාගේ භෝග හෝමාරු කරගත්තනේ මට දකින් ලැබුණේ නෑනේ. අද මේ දකින් ලැබීම ලොකු භාග්යක්. ස්වාමීන් ඔබ වහන්සේ සුදුසු සා රාජ්‍යයටයි. ඔබ වහන්සේගේ රාජ්‍ය කුඩා රාජ්‍යයක් එන්න මගේ රාජ්‍ය දෙන්නම් කිව්වා. මහා රජේ මිනිස්යන්ට රාජ්‍ය කරන්න නෙමෙයි මේ කසාවතක් හැඳ පෙරවාගෙන තයි දුන්නේ. මම බුද්ධ රාජ්‍ය ලබන්නටයි. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙන්නේ සුදුසුයි. ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනසේකවා බුදු වෙලා පළමුවෙන් මගේ නගරයට වඩනසේකවා කියලා ආරාධනා කරා. මෙන්න මේ ආරාධනය ඉෂ්ට කරන්නයි එදා දහසක් රහතන් වහන්සේ සමග මේ වැඩම කොට වදාළේ. ඒ බව යන් පාලකයන්ගෙන් ආරංචි වෙලා මෙම බිම්බිසාර මහරජුරෝ තමන්ගේ නිත්‍ය පරිවාරය 120000ක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමග මේ උයනට ගියා. ගිහින් ඉතින් බුද්ධ ප්‍රමුඛ දහසක් රහතන් වහන්සේලා දැක්කා. ඔය පිරිසේ සමහර කෙනෙකුට හිතුණා මේ උරුවෙල්ල කාශ්‍යප බොහෝ ප්‍රසිද්ධ තාපස කෙනෙක් වෙහි කියා. දැන් උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්ද මේ බවත් ගෞතමයන් වහන්සේ. භාවග්ගාතමයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් දුරු වෙලකාශපතුමන් වහන්සේ කියලා මේ මෙසකයක් ඇති වුණා. ඒ දැනගත් අපේ සරුවඥන් වහන්සේ උරුවෙලකාශප මහරහතන් වහන්සේට විධාන කළා කාශපය මේ පිරිසේ සැකයක් තියෙනවා මේක දුරු කරන්නයි. එසේය ස්වාමීනි කියලා අවසරගෙන දෙපතනි පරිසර එකස් කොට පෙරවාගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාමුල වැඳලා අහසට පැන නැංගා. තව දහස් තරම් අහත පෑන් නැගලා පාත් වෙලා වැන්දා වඳිමින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ සාසාතුරුන් වහන්සේ මම ශ්‍රාවකයෙක් වෙමි කියලා. අයත් තල්ගත් දෙකක් උසට අහසේ නැගලා බහැලා වැන්දා. ඔබ වාර හතක් තල්ගත් තුනක් හතරක් පහක් හයක් හතක් දක්වා අහසට පැන නැගී පැන නැගී වඳිමින් පාමුල වඳිමින් ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයෙක් ශිෂ්‍යයෙක් කියලා. මේ පුදුමේ දැකලා සියලු දෙනා විස්මිත වුණා. එලෙනාවේදී සරුවඥන් වහන්සේ වදාලා මේ උරුවේල කාශ්‍යපතුමා දමණය කරන්න යෙදුන අඳපමණක් නෙමෙයි. මේක පෙර જાතියේදී මේ තරත්තා දමණය කරලා තියෙනවා. ඒ කවදද? අවුරුදු 20000කට අවශ්‍ය ඇති කාලයකදී අංගාතේ කියලා රජ කෙනෙක් හිටියා. අංගාතේ රජතුමා එතුමාගේ දියණිය කෙටා රුජා කියලා රාජකන්‍යාවක්. එතුමියට ජාතිස්මරණ ඥානෙ ලැබිලා කුමාරී බඹසර ඇසිරෙමින් අවුරුදු 20000ක්ම හෝයක් පාසා දන් දෙනවා, පෙරවස් සමාදන් වෙනවා, Brahmacharya සීලය රකිනවා. ඒ අතරතේ මිෂදුතුන් ඇසුරු කළ මේ අංගාතී රජතුමා මිෂදුතු ගත්තා. විසදුටු අරගෙන මේ රාජකුමාරිකාවගේ පින්කම් වලට බාධා කළා. පස්සේ මේ රාජකුමාරිකාව නුයේ කරුණු කියලා කියලා පිය රජුරුවන් පිළිගන්නේ නැති නිසා මෙතුමේ සත්‍යක්‍රියාවක් කළා. එතකොට සතාගතයන් වහන්සේ බෝධිසත්ව කාලේ හිටියේ බ්‍රහ්ම ලෝකේ. මහා නාරද කාශ්‍යප කියලා බ්‍රහ්ම රාජ්‍යය කියලා හිටියා. එදා ඒ භාග්බෝසතාණන් වහන්සේ තාපස විලාසයකින් රජ්ජුරුවන්ගේ සීනදුරු කවුලුව සමීපයේ අහසේ හිටගෙන රජ්ජුරුවන්ට බණ කියලා দমনය කළා. দমনය කළායිම සම්මාදිට්ඨිය පිහිටෙව්වා. මේ විදිහට මේ උරුවෙල කාශ්‍යපේද අංගාති රජතුමා. එදා මහා නාරද කාශ්‍යප ධර්ම රාජානන් තමන් වහන්සේ. එදා මේ රුජා රාජකන්‍යාව කවුරුත් නෙමේ මේ බුදු සසුනේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික අනදමා හිමියන් වහන්සේ. ඔය අනදමා හිමියන් වහන්සේ පූර්ව ජාතියක බොහෝම ධනවත් කර්මාර පුත්‍රයෙක්. ඒ කියන්නේ බොහෝම ධනවත් සංග්‍රහම් වෙලින්දෙක්, ස්වර්ණාභරණ වෙලින්දෙක් වෙලා මුදල් වලින් කරන්න දෙයක් නැතුව පරදාර කර්මයක යෙදලා අපාගාමී වෙලා එයින් ගොඩ වෙලා ආත්ම 17ක් දුකටපත් වුණා. එහෙන්දා 13 වෙනි ආත්මයේ තමයි මේ රුජා රාජකන්‍යාව හැටියට ජාති ස්මරණ ඥානේ පහළ වෙලා භ්‍රමචාරීව කුසල් කරලා 14 වෙනි ආත්මයේ සද්දේව රාජ්‍යරුවන්ගේ අගමෙහිසිය වෙසිට එයින් පස්සේ නැවත මනුෂ්‍ය ජීවිතයක පුරුෂාර්ථභාවයටපත් උනේ. ඉතින් මේ විස්තරය මහා නාරද කාශ්‍යප ජාතක දේශනින් පහදා ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය නැංගු විට සජ්ජිරුවන් ඇතුළු 110000ක් දෙනා සෝවාන් මාර්ග ඵලයෙන් අමා මහ නිවන අවබෝධ කළා. ඉතිරි සියලු දෙනා කෙරුවන් සරණ ගියා. මෙන්න මේ අතරත පසුදින දානිත ආරාධනා කළ රජවාසලේ. මේ බව ආරංචි වෙලා හතවැසියෝ 18 කෝටියක් හිටියා නගරවැසියෝම. පහෝදා උදේ වෙනකොට පාර දෙපැත්තේ මහ මෝද ගැලුවා වගේ විශාල ජන සන්නිපාතයක් ඇති වුණා. සක්දෙව් රජතුමා මිනිස් වෙස්යෙන් උත්තුංග මානවක වෙස්යෙන් ඇවිල්ලායි ගාථා කියා පාර ඉදහලා ගත්තේ. එදා දවසේ රජවාසලේ බුදුපාමොක් සංගරුණට මහා දානියක් දීලා මේ රජතුමා පුදුම විදිහේ පින්කමක් කළා. එදා ඒ රජුරුවන්ගේ හිතේ පැවතුණ මං කුඩා කාලයේ ප්‍රාර්ථනා කරපු කරුණු පහක් කියනවා. එයින් හතරක් දැන් මට සම්පූර්ණ වුණා. පස්වෙනි එක තමයි දැන් හදාගන්න තියෙන්නේ. මොකක්ද මේ රජ්ජුරුව කුඩා කාලේ හිටාපු ප්‍රාර්ථනා පහ? මට තරුණ වයසේදීම පියා සතු රාජ්‍ය දැහැමින් ලැබේවා කියලා මං හිතුවා. ඒක මට ලැබුණා. මගේ රාජධානියට ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ වඩිත්වා කියලා මං හිතුවා. ඒකත් දැන් සම්පූර්ණයි. ඒ සරුවඥන් වහන්සේගේ මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ දසවන් පුරා අහන්න ලැබේවා කියලා මං පැතුවා. ඒකත් මට සම්පූර්ණයි. ඒ සේ සද්ධර්ම එකම ආසනයේදී මට සුවසේ ආબોධ වේවා කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. ඒකත් දැන් සම්පූර්ණයි. පස්වෙනි එක තමයි එම බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ විහාරස්ථානයක් කරවා ජීවිතාන්තයේ දක්වා උතුම් ලෙස සිව්පස්යෙන් උපස්ථාන කරන්න ලැබේවා කියලා මං හිතානේ තිබුණා. ඒක තාම කෙරුණේ නැහැ. ඒ නිසා මම අද පටන් මේ පින්කම කරගන්න ඕනේ කියලා නගරයට දුරක් නැති, ළඟක් නැති, ගමන් පහසු ඇති, තන් පහසු ඇති, රූප සෙවෙන ඇති, විවේක ඇති තනක් වශයෙන් වේලවන උයන බුදුපාමොක් සංගරවන වෙත සංකෙන්දියෙන් පන් වඩා සංඝ සතු කොට පූජා කළා. එදා ඥාතීන්ද පින් දෙන්න මතක් වුණේ නෑ දෙවියන්ද පින් දෙන්න මතක් වුණේ නෑ මේ පින්කම ගැන තමයි කල්පනා කරමින් සිටි. එදා මේ පූජාව කරනකොට මහ පොළොව කම්පා වුණා. මේක තමයි බුදුසසුනේට පළමුවෙම සිද්ධ වූ විහාර පූජාව. ඉතින් බුදුපාමොක් දහසක් රහතන් වහන්සේ එහි රාත්‍රියේ නැවතුණා. එදා රාත්‍රියේ මැදියේම රජතුමාගේ රජවාසලාවට කුශාල බිහිසුණු දැගෑපත් හඬතැලීමක් ඇහුණා. එක්කෙනෙක් මේ 84000 දින උගේ කටහඬ ඇහුණ බොහෝම බැගෑපත් විලාපයක්. රජුරුවන්ගේ නිින්ද කැඩිලා එළි වෙනකන් අවදිින් ඉඳලා උදේ පාන්දරම ගියා වේළුවනාරාමයට. මේ කාරණේ කිව්වා මට මේ විදිහේ දිහිසුණු විරාපහඬක් ඇහුණා. රාජ්‍යයේ තනතුරක්ද ජීවිතාන්තරාවක්ද මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ කියා හිටියා මහරජේ ජීවිතාන්තරාවක් නෙමෙයි. රට රාජ්‍යාන්තරාවක් නෙමෙයි. ධන දානියට අන්තරාවක් නෙමෙයි. කල්ප 92ක පටන් එන්නේ ඥාති පිරිසක් ඊයේ දවසේ පින් බලාපොරොත්තුන් රජවාසලවට හිටියා. ඒ ඇත්තන් පින් නොලැබෙච්ච නිසායි මේ බගෑපක් විලාප හඬ. ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේගෙන් අහගත්තා. අර මම මුලින් සඳහන් කළ විස්තරය. ඒ වගේම ඥාතීන්ගේ පින් දෙන්නේ කොහොමද කියලාත් ඇහුවා. ඒකට උපදේශ ලැබුණා දානවත් සූදානම් කරගෙන සංඝ රත්නයේ වඩා හිඳවලා තන් පිළිගැන්වීමේදී දන් බෙදීමේදී පිරිකර පූජාවේදී ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන මේ ගාථාව හිතින් කියව කේවා ඒ තන්ත්‍රේ ප්‍රදානීය පිරිනමන්න. එතකොට ඇත්තෝ තමන් උදෙසා කරන පිනක් නිසා සාදු කියා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙන කොට මේ ඇත්තෝ සැපයටපත් වෙනවා කියලා පහදා දුන්නා. ඉතින් භාග්‍යතුන් වහන්සේ තෙදාම ආරාධනා කළ සේනන් ස්වාමීන් අද ඥාතියන් උදෙසා මගේ ගෙදර පින්කම සිද්ධ කරන්න මට වැඩම කරනසේක්වා කියලා ආරාධනා කළා. ඉතින් නියමිත වේලාවට බුදුපාමොක් සංගරුවනේ වැඩම කළා. රජතුමාට මේ ඥාතියන් කෙනෙන්ද සැලැස්සුවා. ඥාතියන් කෙනෙන්ද සැලැස්සුවාම රජුරෝ පුදුම වුණා. ඇත සැකිලි වාගේ දුකටපත් වූ නෑයෝ 84000ක් තරම් හිටියා. අර උපදේශ පරිද්දෙන් පන් පිළිගන්නකොටම ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ පින නෑයන්ත මේවා නෑ යෝ සෝපත්ත්වා කියන උදසීමින් දාන පිළිගන්නු. පන් පිළිගන්නවා. එවාගෙම දන් පිළිගන්නවා ඔක්කොම අයුදයට කියමින් දන් පන් පිළිගන්නවා. අර නෑදෑයෝ දොහොත් නගා සාදුකාර දෙවි අනුමෝදන් වුණා. අනුමෝදන් වෙනකොට ඒ ඇත්තන්ට දිව්‍යණියේ පෑන් පකුණු පහළ වෙලා වතුර නාලා බීලා ගත සනසගත්තා. දාන බෙදෙන වෙලාවේ සාදු කියලා අනුමෝදන් වුණා. ඒ වෙලාවේ ඒ ඇත්තන්ට දිව්‍යණියේ කෑම බීම ආහාර පාන උතුම් ලෙස පහළ වුණා. ඒව අනුභව කරලා තින් සපවත් වුණා. ඒව අනුභව කරනකොට දිව්‍ය සමාන ශරීරය ඇති වුණා. ඒ හිතියාත්මෙන් චුත වෙලා උපන්න නෙමෙයි ඒ ආත්මෙම දිව්‍ය සමාන ශරීරයක් ඇති වුණ දිවි සමාන ආහාර පාන අනුභව කළා. ඊළඟ චීවර වස්ත්‍ර පරිස්කාරාදියත් ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන උදෙසීමෙන් දන් දුන්නා. එතකොට ඒ ඇත්ත සාදුකාර දෙවිය අනුමෝදන් වුණා. ඒ ඇත්ත මේ මොහොතේම සපවත් බාටපත් වුණා. දැන් මේ ඇත්තන්ගේ ශරීරය බැලුවාම රජුරන් ඔක්කොම පේනවා දිවසට වාගේ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන නිසා. එයත් ඔක්කොම දිව්‍ය සමාන ශරීර ඇති වුණා. වර්ණ සම්ප්‍රත්‍ය ඇති වුණා. ආයු වර්ණ සැප බල ඥාන ඔක්කොම ලැබුණා. ඒ වගේම දිව්‍යයේ ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ යාන වාහන කල්පරෝක්ෂ විමාන දිව්‍ය මේ ආහාර පාන ඔක්කොම පහළ වුණා. දැන් ඉතින් ස්වල්ප වේලාවකට ඉස්සෙල්ලා ඇටසැකිලි වාගේ හිටියායේ දැන් තව පිසාවැස දෙවි පුරුෂාක් වාගේ රජුරවන්ට පෙරෙනවා. ඒ අවස්ථාවේදී සජ්ජිරුවන් ඇතුළු පිරිසට මේ ඥාතීන් දෙපින්දීමේ වටිනාකම පහදා දෙමින් ගාථා 12ක් ඇති මෙම කිරෝකුද්ද සූත්‍රයෙන් විසුතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අවසානයේදී ත්‍රිලක්ෂණය හා චතුරාර්ය සත්‍ය පහදා දේශනා කරන වෙලාවේ 84000ක් දෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. රජතුමාට ඇති වූ ප්‍රීති සෝමනසේ නිසා දින 7ක්ම මේ පින්කම් පෙළේ ওই විදිහටම පැවැත්වුවා. දින 7ේම මේ තිරෝකුඩ සූත්‍රයේම ධර්ම දේශනා කළා. දින 7ේම 84000 බැගින් දෙන අමා මහ නිවන ආબોධ කරගත්තා. දැන් අපි සරක බලමු ගාථා පෙළේ කෙටි තේරුම. තිරෝකුඩේ සුතිත්තන්ති සම්දිසිංඝාටකේ නුස නුචේ ද්වාරබාහසු තිත්තන්ති ආගන්තුන සකං ගරක් මේ මිය පල්ලෝ ගිය යම් කෙනෙක් පරදත්තෝපජීවී പ്രേත විශේෂකදී සිටියා නම් ඒ අත්ෝ පිටියෙන් එහා වෙලා බලාන ඉන්නවා. ඒ වගේම ප්‍රාකාරයෙන් එහා ඉඳගෙන බලාන ඉන්නවා. දෙමන් සංදි තුම්මන් සංදි සූමන් සංදි තෙන් තැන් වල ඉඳගෙන බලාන ඉන්නවා. දොර බාව ළඟින් ඉන්න බලාන ඉන්නවා. අනේ අපට පිනක් ලැබේවා පිනක් ලැබේවා කියලා බලෙන් ගන්න බෑ ඒ අත්තන්ද. අපේ ආහාර පාන ආදී අත්තන්ද පරිභෝග වෙන්නේ නැහැ. පින තමයි ඕන කරන්නේ. පහෝතේ යන්න පානම්මේ කද්ද බොජ්ජේ උපට්ඨිතේ නකෝචී තේ සංසරති සත්තානං කම්මපච්චය. ඉතින් ගෙවල් වල බොහෝ සෙයින් ප්‍රණීත ආහාර පාන සූදානම් කරගන්න නමුත් ඒ මියපල්ලෝගේ ඥාතියන්ගේ පිනමදි නිසා පින් දෙන්න අමතක වෙනවා. පින් දෙන්න අමතක වෙනවා. රජුරන් ඒක සිද්ධ වුණානේ. පළමු දාස පින් දෙන්න අමතක වුණේ ඒ මියපල්ලෝගේ ඥාතියන්ගේ අවාසනාව නිසායි. ඒවං දදංචි ඥාතේනං ජීහොන්ති අනුකම්පකා සුචින් පනීතං කාලේන කප්පියම් පාන භෝජනං ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥානවන්ත කළගුණ දන්න සත්පුරුෂ නෑදෑයෝ මේ වාගේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වඩා හිඳවලා ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරවන පිරිස ප්‍රණීත ලෙස දානවත් සම්පාදනය කරනවා මේ පින අපේ නෑයන්ට වේවා නෑයෝ සෝපත්ත්වා කියලා වචනින් හරි සිතින් හරි උදෙසීමකුත් කරනවා. තේචතත් සමාගන්තා ඥාතිපේතා සමාගතා පහෝතේ යන්න පානම් මේ සක්කච්ඡං අනුමෝදරේ. ඒ පින් බලාපොරොත්තු ඥාති පිරිසෙන් ඇවිල්ලා සාදු සාදු කියලා බලවත් ප්‍රසාදයෙන් අනුමෝදන් වෙනවා. බොහොම ගෞරවයෙන් අනුමෝදන් වෙනවා. අම්මා කංච කථාකාරා දායකා ච අනිප්පලා චිරංජීවන්තු නොඥාතේ යේ සංහේතු ලබාමසි. ඒත් මෙහෙම හිතෙනවා. අපට විශාල අනුග්‍රහයක් මේ ලැබුණේ. අපේ නෑදෑයන්ටත් මේ පින් එසේම මහත්ඵල වේවා. අපේ නෑදෑයන්ට දීර්ඝාස ලැබේවා කියලා ඒ ඇත්තෝ මෛත්‍රී කරනවා. නයිතත් කසීයත්තේ ගෝරක්ඛෙත් නවිජ්ජති වනිජ්ජාසාදි සීනත්ති හිරඤ්ඤේන khයා khයං ඊතෝ දින්නේන යාපෙන්ති තේතා කාල කතා තහි ඒ පරදත්තූප ජීවී කියන പ്രേත කොටා සුපං ආයට ගොවිතනක් නැහැ වෙළඳාමක් නැහැ ගව පාලනයක් නැහැ ජීවනෝපායක් නැහැ මනුලව ජීවත් වෙන ඥාතීන් කෙනෙක් ඉන් ප්‍රමිනවීමොත් තම පමණක් ඒ ඇත්තන්න පුණ්‍යලාභේ සපවත් බව ලැබෙනවා උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවත්තති ඒව මේ වේතෝ දෙන්නම් හේතානම් උපකප්පති උස් කඳු මුදුන් වලට වස්නා වැජදාරය බිම පාතු විමල්ට ගලාගෙන ඇවිල්ල ඇලදොල ලිම්පකුණු වැව්වමුණු මේවා පිරලා ඉතිරලා යන්නේ යම්සේද ඒ වගේම මේ පින අනුමෝදන් කරුන් ලබන තැනැත්තාට මේ පුණ්‍ය ලාභය ඔහුගේ කුසල්සිත පිරී ඉතිරී පහළ වෙන්න හේතුවක් වෙනවා යථාවානි වහා පුරා පරිපූර්ණෙන්ති සාගරං ඒවමේ විචෝදින්නම් පේතානං උපසප්පති කුඩා ඇලදොලේ කාසුලා මහා ගංගාවකට වැටිලා මහා ගංගා මහ සයුරට ගලාගෙන යනවා වගේ මේ විදිහට සිත්ත්‍ය సంతාන තුලින් ජනිත කරගන්නා කුසල සම්භාර ධර්මයේ ඒ ඥාතීන් දත්පත් වෙනවාමයි අදාතිමේ අකාතිමේ ඥාපිනිත්තා සකාතිමේ තේතානං දක්ඛිනං දජ්ජා කුබ්බේකක මනුෂ්‍යරං යම් කෙනෙක් මිය පරලෝ ගියානම් ඒ තැනැත්තා ගැන මෙහෙම හිතන්නට ඕනේ අදාතිමේ මට අවල් දෙය දීලා තියෙනවා අකාතිමේ මට අවල් උපකාරය කළා තියෙනවා ඥාපිනිත්තා සකාතිමේ මගේ ඥාතියෙක් වෙන මගේ මිත්‍රයෙක් වෙන මගේ හිතවතෙක් වෙනවා එන ආමි කවර හෝ දෙයක් සිහිපත් කරලා ඒ ඇත්තන් උදෙසා පින් පැමිණීමෙන් කළ යුතුමයි. නහිරුන්නංව සෝකෝවා යාචඤ්ඤා පරිදේවනා නතම් පේතානමත්තාය එවං තිත්තන්ති ඥාතයෝ. හැඳීම හෝ වැළපීම හෝ ඥාතීන්නවත් Tamanටවත් වැඩක් නැති දෙයක් ඒක නැනවත් ආගේ සිටක් නොවේ. අයංචකෝ දක්ඛිනා දින්නා සංගම්මි සුප්පතිට්ඨිතා දීඝරත්තං හිතායස තානසෝ උපකප්පති මේ විදිහට හිත පාදවාගෙන දාන දක්ෂිනාවක් පිරිනමා පින් පැමිණ යුවොත් සුදුසු තැනෙහි සිට අයතේ මොහොතේම පිනාන් බඳන් වීමෙන් සපුවක් බව ලැබෙනවා සෝ ඥාති ධම්මෝ ච අයන් නිදස්සිතෝ පේතාන පූජාත කතා උලාරා බලංච භික්ඛූන මනුපදින්නම් තුම්හි පුඤ්ඤං පසුතං අනප්පකං මේ අන්තිම ගාථාව ඒ සඳහන් වෙනවා මෙහෙම ඥාතීන්ද පින්දීමෙන් ඥාතියේ ධර්මයක් ඉෂ්ට සිද්ධ කළා පරිලෝකයේ ඥාතීන් දුසස් පරිත්‍යාගයක් කළා සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍ර සංඝ රත්නයේදී කාය බලය ඥාන බලය පිරිනැමුවා. තම තමා විසින් අනල්ප වූ පුණ්‍යලාභයක් අත්පත් කරගත්ත වෙනවා කියන කරුණු පහ අතර දේශනා කළා. ඊළඟට ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පාදා ධර්ම දේශනා කිරීමෙන් 84000ක් දෙනා සෝවාන් ආදී මඟඵල නිවන් අවබෝධ කරගත්තා. මේ අනුව සලක බැලීමේදී මේ පින් පැමිණීම කළ යුතුමයි. එක දවසක් ඥානුස්සෝනී කියන උගත් බ්‍රාහ්මණ පඬිවරේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීන් වහන්සේ අපි මේ ඥාතීන් උදෙසා පින් දෙනවා. ඒ පින ඥාතීන්ට ලැබෙනවමද? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා බ්‍රාහ්මණය සුදුසු තැනෙහි කියනන් ලැබෙනවා. කොතනද ස්වාමීන් සුදුසු තැන? බ්‍රාහ්මණය මනලෝපන්නනම් පින් ලබන සුදුසු තැනක් නෙමෙයි. ඊළ දෙව්ලොවට ගියනම් ඒත් ලැබෙන්නේ නැහැ. නරකයේ තිරිසන් අපාය, අසුරාපාය, ලෝකාන්තරික නරක පිටසක්වල වැනි තැන්වල උපන්න නම් කිං ලැබෙන්නේ නැහැ. කාලකන්නික නිජ්ජාමතන්නික කුප්පිපාසික කියන പ്രേතාත්මවල උපන්න නම් ඒත් කිං ලැබෙන්නේ නැහැ. කිං ලැබෙන්නේ පරදත්තෝපජීවී പ്രേත කොටාස උපන් අයට පමණයි. ස්වාමීනි ඒ අපි හිතන ඥාතිවරු පදදත්තෝපජීවී ප්‍රේතේශේ උපෙදලා හිටියේ නැත්නම් ඒ පෙන නිෂ්ඵල වේදවා නේද? නැත බ්‍රාහ්මණය නිෂ්ඵල වන්නේ නැහැ. හේතුව දික් සසර න්යායෝතනෙ ඉන්නවා. අද මේ ජීවිතයේ න්යාය ප්‍රමණක් නෙවෙයි පෙර ජාති ජාතිවල න්යායෝතනෙ ඉන්නවා. ඒත් අනුමෝදන් වෙනවා. ඒ වගේම අනුමෝදන් වීම නිසා තමන්ගේ පින අඩු වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ පහළ වූ කුසලයේ තමන්ටයි අනුමෝදන් වෙන කුසලයේ අනුමෝදන් වෙන අයටයි. ඒ නිසා දෙපාර්ශ්වයට වැඩ සැලසෙන දෙයක් මේ පින් දීම කියන එක පහදා දුන්නා. මේ පින් දීම නම් රහතන් වහන්සේලා පවා සිද්ධ කළා තියෙනවා. සරියොත් මහ රහතන් වහන්සේ විසින් ආත්ම භාව පහක තිස්සර මව් කෙනෙක් උදෙසා පින් දීම කළා එතුමිය සපවත් බාට පැමිණෙවුවා. සානුපත් සානුපබ්බත වාසී පොට්ටපාද රහතන් වහන්සේ දම්පින්කම් කීපයක් කරලා දෙමව්පියන් ඇතුළු 500ක් දෙනා പ്രേතාත්මයන් අතමුඳවාගෙන දිව්‍ය සැපයට පැමිණලා තියෙනවා. මේක නිසා මේ පින් පැමිණීම නම් විශේෂ චාරිත්‍රාක් කළගුණ සැලකීමක්. මේ පින් පැමිණීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ ඇත්තෝ සුගතියට සුගත සැපයට පැමිණීම පමණක් නෙමෙයි. මේ නැවතනේ ප්‍රති නැවතනේ ඉපදීම ජරා රෝග මරණ ආදීන් ගහන වූ සංසාර සාගරයෙන් එතර කරවලා අමා මහ නිවන් සුව සාක්ෂාත් කරවීමයි අපේ බෞද්ධයන්ගේ පරමාර්ථය. කිය අදත් මේ පින්කම සංවිධානය කරගන්නේ දුනි තෙමසකට පෙර අභාව ප්‍රාප්ත මෑණියන් වහන්සේ නමක් මුල් කරගෙනයි. සුගේ සුදම්මා මෑණියෝනි සුදම්මා මෑණියන්ගේ මව්තුමිය. අම්මගේ නම දේශීනෝනා වික්‍රම ගුණරත්න. ඒ දේශනෝනා වික්‍රම ගුණරත්න මාතාව මුල් කරගෙන එතුමියගේ අභාවයෙන් කෙමස පිළිම නිමිත්තෙනුයි මේ සුදම්මා සිල්මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද මේ ප්‍රාපදානමේ පින්කම සිද්ධ වුණේ. අපේ සිංහල මව්වරු පියවරු අපාට යනවා പ്രേත අපාට යනවා කියලා අපි කවදාකවත් හිතන්නේ නැහැ. ඒ මොකද හොඳින් පන්සිල් රකින්න තෙරුවන් සරණ ගිය හොඳ බෞද්ධයෝ. ඒ ඇත්තෝ බොහෝ සෙයින් යන්නේ සුගතියකටයි. නමුත් අපේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් ඒ පුණ්‍යාත්මේ ජීවිත සපවත් බාට පමුණවනු පිණිසත් අපට අර කළගුණ සැලකීමේ උසස් කුසලයක් කට් කර ගැනීම පිණිසත් තමයි මේ ප්‍රාප්‍රදාන පින්කම් සංවිධානය කරගෙන තියෙන්නේ. එනිසා සමාජ දිව්‍ය ලෝකේ ඉන්නවා නම් මේ සීමත්තක දෙවියන්ගේ මගින් අද මේ පින්කමේ පින් අරමුණ ඒ මෞත්‍යමයන් දකින්න අහන්න සලස්වන ඇති ඒකාන්තයි. එනිසා අපි ඒ අතින් සැනසෙන්නට ඕනේ. අපි හිතන්නට ඕනේ මෞතුමිය ඇතුළ අපේ නෑයෝ අපේ බෞද්ධයෝ කිසිදාක പ്രേතාත්මයකටපත් නොවේවා, තිරිසන් අපායට නරක ආදීකටපත් නොවේවා. ඒ ඇත්තෝ සුගතියෙන් සුගතියටම යමින් පාරමී පුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුවයටමපත් වෙත්වා කියන මේ ආශිර්වාද පවත්වන්න ඕනේ. ඉතින් මේ සුදම්මා සිල්මයන් යොත් තමා සියලුම සම්පත් වලින් අතමිදලා මේ කසාවතක් හැඳ පෙරවාගෙන හිසකේ බහාගෙන තමන්ගේ දයාබර කනිටු දියණියත් එක්ක මේ පිළිවෙත් පුරන්නේ නිකන් නෙමෙයි. ජීවත් වෙන්න බැරි වෙන නිසා නෙමෙයි. නෑයම් පිළිහිලා නෙමෙයි. ණය දී ගන්න බැරි වෙලා නෙමෙයි. ගැට රෝගයන්ගෙන් පෙළීමේ හේතු කොටගෙන එහෙම නෙමෙයි. වයස්ගත වෙලත් නෙමෙයි. තමන්ගේ ජීවිතයේ නිවසත්ම අර්ථයක් වන සතර දුකින් අත මිදී සාන්ත නිවන් සුව ලැබනු පිණිස මේ උතුම් පිළිවෙත් මඟක් අනුගමනය කරනවා. ඉතින් එතුමියේ විසින් කරන්නේ පින්කම අර ගිහි ජීවිතයක් ගත කරමින් කරන පින්කමකට වඩා මහත්ඵලයි මහත් ආනිසංසයි උසස් සීලයක පිහිටා සිටගෙන හිත දියුණු කරමින් ඉඳගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. එසා මේ පින්කමේ ආනිසංස අසීමිතයි. ඒ අනුව සැලසෙන්නට ඕනේ පස්සේ අපි කාට කාටත් ඔය කියන අවස්ථාවන් මුණ ගැහෙනවා ඒකාන්තයි අපේ දෙමව්පියෝ නැති වෙනවා අපේ නෑදෑයෝ නැති වෙනවා අපිත් නැති වෙනවා මේ නැති වෙන සුළු ලෝකයකයි අපි මේ හැසිරෙන්නේ ඉරියව් පවත්වන්නේ අපේ හැම ඉරියව්වකදීම අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ අපි මේ සීල සම්පදාවක් පිළිපදාගෙන සමතේපසනා භාවනා වඩමින් අතරක් ඥාන කුසාසිය දිනු කරමින් මේ වඩන ප්‍රතිපත්තියේ හේතු කොටගෙන බෝධිපාක්ෂික ධර්මයන් සිතේ දියුණු පවුණු වේවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේ ඉතිරි පහළ වේවා පාරමී ධර්මයන් සමෘද්ධිමත් වේවා ඒ හේතු කොටගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පහවහාම ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානය අපි ඇති කර ගන්නට ඕනේ. තා බොහෝම කෙටි කතාවකින් මගේ බණ කතාව අවසන් කරනවා. මේ ගැඹුරු බණක් නෙමේ කාටත් සාධානව කියන්නේ. ඒ කියන්නේ අපේ අද ජීවත් වෙන මේ ලෝකයේ ගිනිගත් ලෝකයක්. මොකක්ද ගිනිගත්? සෝපත්ති සෝපත්ති දීර්ඝ සුදුමා සම්බුදේ ඒ කියන්නේ දැන් මේ අපි ගෙවාගෙන යන්නේ සතර අන්තක්කල්පයක්. කියන්නේ අවියාවද වලින් ඝාතන සිද්ධ වෙලා අපාගාමී වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ ගෙවාගෙන අපි යන්නේ. අපි අද ඒ වායින් වැළකී හිටියත් ඉදිරි අනාගතයේ තව අවුරුදු 6500ක් පමණ ගිය තැන අවියාවද වලින්ම විනාශ වෙලා සත් විනාශයක් සිද්ධ වෙනවා. ඒක ප්‍රධාන හේතුව දේශ උත්සන්න අකුසල. ඒක නිසා අපි දැන් දැනටමත් මේ ද්වේෂය කියන අකුසල මූලය මැඩ පවත්වන්නට ප්‍රඥාව හසුරවන්නට ඕන. ඒකට අපි නිවිගෙන අපි නවට පරිසරයක් නිවාගෙන ලෝකයට මේ නිවිය බෙදා දෙමින් අර විශාල නියං සායක් සංසිඳුවමින් මහා වර්ෂාපතනයක් පවත්වන්නක් මෙන් ඥාන බවටම මේ මෛත්‍රියේ පවත්වමින් මේ ලෝකයට සැනසෙල්ල බෙදා දීමට අපි අදිෂ්ඨාන සබා ගන්නට ඕනේ. අපේ මහා බෝසතාණන් වහන්සේගේ පූර්ව චරිතාපදාන සොයන බානුවට පුදුමයි. උන්වහන්සේ මොනතරම් මෛත්‍රී බලය පාවිච්චි කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ එකාත් භාවයක් සඳහන් වෙනවා ඒක රාජයේ බෝධිසත්ව චරිතය. සතුරු රජ කෙනෙක් ඇවිල්ලා සපිතිවරින්ම අල්ලාගෙන සික්කාවක බහා දෙපයින් උස්සලා බාල්ටේ දැඳලා වද දුන්නේ. ඔය වද දෙන වෙලාවෙත් බෝසත් රජතුමා මෛත්‍රී වඩලා ධ්‍යාන උපදිවුවා. ධ්‍යාන උපදවාගෙන එයින් සමාපatti උපදවාගෙන අභිඥා බල පහළ කරගෙන අර බැඳුම් ලැබිලා බද්ද පරියන්කෙන් අහසේ වාඩි වුණා. සතර රාජ්‍යරු ඇවිල්ලා පුදුම වෙලා බිම දිගා වෙලා වන්දනා කළ සමාවිල්ලු. සිංහාසනයේට වාඩි වෙන්න කිව්වා. නෑ මං සිංහාසනෙත් නැවත වාඩි වෙන්නේ නෑ. ඊට වඩා සිංහාසනය මට දැන් තියෙනවා. මම මේ රට රාජ්‍ය කියලා බොහෝම ධාර්මිකව තමුන්නාසෙත් ඒ වාගේ ධාර්මිකව රාජ්‍ය කරන්න කියලා ආසින් වැඩිය. හිමවත්ක දෙසට. මේ වාගේ එක જાතියක් නෙමෙයි අනන්ත જાතිවලදී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බලයෙන් පුදුම ආචාර්ය දේවල් සිද්ධ කළා කියලා. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ශිෂ්‍යයෝ අනුගාමිකයෝ එනිසා අපිත් මේ භාග්‍යතුන් වහන්සේ අනුගමනය කළ යුතුව තියෙනවා මොනම දෙයකටවත් අපි ඉක්මන් වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ද්වේෂය හිතන්නේ නැතුව සම්මුතියෙන් හිතන්නේ නැතුව පරමාර්ථයෙන් හිතලා අපේ හිත හදාගෙන අපේ සසුන් පිළිවෙත් මඟ නිවන් මඟ යා ගැනීමට අපි අදිෂ්ඨාන බල තබා ගන්නට ඕනේ. පෙර ජාතියක කෝසල ජනපදයේ සිට කෝසල රජු නම දීගීති. දීගීතියේ කෝසල රජුරු හරිම ධාර්මිෂ්ඨයි. පරම ධාර්මිෂ්ඨයි හරිම අමිහිංසකයි. කිසියම් කෙනෙකුට වචනිකින්වත් යෙදවන්නේ නැහැ. ඔය අතරේ ඒ රාජ්‍යරුවන්ගේම පසමිතුරු ඇමති කෙනෙක් බාරාණසී රාජ්‍යයට ගිහිල්ලා බර්ණස් රාජ්‍යරුවෙක යාළු වෙලා මේ කෝසල ජනපදයේ රාජ්‍ය පැහැර ගන්නට ආවා. ඉතින් කොසල් රාජ්‍යරුවෝ සටන් කරන්න කැමති නැති නිසා විශ්වලාගන රාජමහේසිකාවත් එක්ක පාත බැල යන්න ගිය අප්‍රසිද්ධ විලාසයෙන් කාටවත් අඳුර ගන්න බැරි වුණා. නගරේ පියමං කරලා ප්‍රත්‍යන්ත ජනපදයකට ගිහිල්ලා කුමාර කඩුවකගේ ගෙදර නැවතිලා ඔහුට සේවය කරමින් හිටියා. අවුරුදු 20ක් 25ක් තරම් කාලයක්. ඒ ගිහිලා නොබෝ කාලයකින් අපේ බෝසතාණන් වහන්සේ එම මව කුසේ පහළ වෙලා උපන්නා. මේ දරුවාට නම තැබුවා දීඝායුව කියලා. මේ දරුවා ඉගෙන ගන්න වයසේදී අප්‍රසිද්ධව දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත නවත්තලා අධ්‍යාපනය ලබා දුන්නා. දරුවාට අවුරුදු 20ක් 25ක් තරම් වැඩින කාලේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුනටපත් වෙලා මව්පියන් දකින්න එක දවසක් එනවා. ඔය අතර මේ කොසල් කොසල් රජුරුවන් ගැන දැනගත්ත කොසල් රජුරුවන්ගේ ඉස පීරපු ඉස්සර කපු මහත්මයා කරණවැණියා මේ විරුද්ධ රජුරුවන්ට පැමිණිල්ලක් කළා මෙන්න කොසල් රජුරුවහවල් කෙන හැංගිලා ඉන්නවා කියලා. මේ රාජපුරුෂයන් යවලා මේ රජුරුවේ රාජදේවිය දෙන්නම අත්තා බන්ධවලගෙන ආවා. ගෙනලා දඬුවම් නියම කළා එසකෙස් මුඩු කරලා සතු මල් පරන්දවලා සතු ඇඳුම් අන්දවලා අත් දෙක පිටියා බැඳවලා වදබෙර ගාමින් වීති සංචාරයේ කරවලා දකුණු වාහන කඩින් පිටමන් කොට කෑලි හතරට කපලා මරා දාන්න කිව්වා. ඔය පුදුම ආශ්චර්ය වදදීමක් මොකක් හරි බලවත් පරිමිපාකෝ තිබුණා. හරියට මේ වද පෙරහැර එනකොට ඉදිරියටම දීගාජ කුමාරයා මුණ ගැහුණා. කුමාරයා රජතුමාව මෞතුමිය අඳුනගත්තා. රජතුමාද කුමාරය අඳුනගත්තේ අඳුනගෙන මේ මගේ පුතා කියලා කාටවත් අඟවන්නේ නැතුව පුතාට ආවාදයක් දුන්නා. මා කෝ තාත දීඝායු දීඝං පස්සම රස්සං නහි කෝ තාත දේරාණි වේදේන සම්මන්ති අවේනේන චිතාත දීඝායු වේරාණි සම්මන්ති මෙන්න මේක ආවාදේ මේකෙකින් නැවත කියනවා නැවත කියනවා සියවර දහස් වර කියනවා මේ වද කියන්නේ මේක තේරෙන්නේ වද දෙන්නෝ ඉතින් මත්පැන් දීලා සිහි කල්පනාවෙන් තොරවනේ මේ වද දෙදී ගෙනියන්නේ ඕන්න මොනවාක්වත් තේරෙන්නේ නැතිනම් මේ රජ්ජුරෝ මේ කියන්නේ දෙදවීමක් කියලා වැඩි වැඩියෙන් තලනවා මේ දීගායු කුමාරයාත් බොහෝම ශක්තිමත් මනසක් ඇති කෙනෙක් බැවින් අඳන්නේ වැළපෙන්නේ නැතුව පස්සෙන්ම යනවා. මේ වද පෙරහැරිය දැන් යනවා. අනේ ඉතින් බලා සිටිද්දී වාහල්කඩින් පිටමං කරලා කෑලි හතරට කපලා මේ මව්පියන් දෙන්න ඝාතනය කළා වද කිව්වා. ඉතින් දරා ගන්න පුළුවන්ද? මේ මව්පිය දෙන්නගේ වදේ දකින්න පුළුවන්ද? මේ දරුවා කැලෑමටකින් හොඳට ඇඬුවා. අඬලා ඉතින් මොන පිහෙදාගෙන ශෝකේ හිතින් ඉවත් කරලා ශෝකේ තුනී කරගෙන ආවතෙන්ද. ඇවිල්ලා මේ ඉන්නවනේ මුරකරුවෝ ඒ ඇත්තන් තමන්ගේ අතේ සුළු මුදලක් තිබුණා. අතින් සුරාපන් මේ සුරාපන් ගෙනල්ලා සාගෙනල්ලා මේ මුණකරුවන්ද පෙව්වා. ඔවුන් හොඳට බීලා මත් වෙලා නිදාගත්තා. තැන් තැන් වල වැතිරගත්තා. කුමාරයා මොකද කළේ? කැලෑවෙන් දර එකතු කළා. දර එකතු කළා මේ මව්පියන්ගේ ගුණ සිහිපත් කරමින් අර මව්පියන් පියාණන් වාසේ දුන්න ආවාදය සිහි කරමින් ආදාන කළා. ආදාන කරන බව දැන් හැන්දෑවේ සජ්ජිරුවන්ගේ සීනඳුරු කවුලුවට පේනවා මේ සිද්ධිය. රජ්ජිරුව හිතුවා මේ සිද්ධිය කරන්නේ මේ රජ්ජිරුවන්ගේ කවුරු හරි දරුවෙක් හරි නෑයෙක් හරි. මොහොගෙන් කවදානි මට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතේ ඇඳගත්තා. නමුත් අඳුනන්න බෑ ඈත වැඩි නිසා. මේ දැන් කුමාරයාට යන්නෙන් දැනක් නෑනේ. ගියා රජුවන් ඇත් හලට. ඇත් ගොව්වට කිව්වා මාමේ මං අසරණෙක් මිනිසෙක් මට කාට්කාරුවක් නෑ. මට පුළුවන් දඩරෑ මෙහි නැවතිලා ඉන්න. ආ පුළුවනි පුළුවනි එන්න. කියලා උට කෑමක් දීමක් දීලා ඉතින් නිදා ගන්න දුන්නාම කිව්වා මාමේ මට පුළුවන් වීණා ගායනය කරන්න. මොකද මේ ඇත්හලියේ තියෙනවා වීණා වාදනය කරන උපකරණ. මේ කුමාරයා බොහෝම දැන උගත් බුද්ධිමත් කුමාරයෙක්නි. බොහෝම ලස්සනට ගීතිකා කියමින් වීණා වාදනය කළා. ඕක රාජ්‍යරුවන් ඇහුණා. පහෝදා උදේ පණිවිඩයක් එව්ව ඇත්හලට ඊයරා වීණා වාදනය කළේ කවුද මට දකින්න ඕනේ කියලා. පස්සේ ඇඩ් ගව්වා මේ කුමාරයාව එක් කරගෙන ගියා. කාගේ කවුද කියලා දන්නේ නැහැ. පස්සේ කුමාරයා දුටු පමණින් රජුරෝ පැහැදුනා. කිව්වා ඔබ මේ රජවාසලේ නැවතින්ද? ඔය බිත්ති පවුරු පහදමමින් මෙන්දුල් ළම දෙමින් කලිකසලේවක් කරමින් මේ වැඩ කරන්න කියලා නියම කළා. දැන් ඉතින් මේ කුමාරයා ගිහිතේ නිකන් නෙමෙයි. එතුමා ගිහිතේ බලපානවා පරම මෛත්‍රියක්. මෙච්චර විරුද්ධකම් කරපු රජුරෝ ගැනත් මෛත්‍රී කරමින් තමයි මේ වැඩ කෙරුවේ. දැන් ඉතින් දවසින් දවස මේ කුමාරයාගේ වැඩ කටයුතු ගැන රාජ්‍ය දෝයේ නැති ඇමතිවරුන් හරියට පැහැදුනා. කවුරුත් දන්නේ කාගේ කවුද කියලා. දැන් ඉතින් සෑහෙන කාලයක් යනකොට රජුරවන්නේ මෙහු ගැන පුදුම විශ්වාසයක් ඇති වුණා. කියන ඔක්කොම වැඩ හොඳට කරනවා. කිසි වැඩක් අඩුපාඩු කරන්නේ නැහැ. කරන වැඩේ හොඳට කරනවා. කම්මැලිත් නැහැ. නුවණත් හසුරවනවා. අමතක කරන්නේත් නැහැ. වැරදි වැඩකුත් නැහැ. ඉතින් බොහොම පෑදුනා රජ්ජුරුව පෑදිලා දැන් රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඇතුළේම සේවයට බඳවා ගත්තා. රජ්ජුරුවන්ගේ රතේ පදවන්නේ දැන් කුමාරයා. ඔය තරමට සමීපව හිතවත් වුණා. ඉතින් මේ මින් අතර රජ්ජුරුවන් ඕනන මුවදඩේ මේ යන්නේ. විශාල පිරිසක් එකතු වුණා මේ ගමනට. ඉතින් රජ්ජුරුවන්ගේ රතේ පදවන්නේ මේ කුමාරයානේ ඉතින් මේ විශාල පිරිසක් පෙළ ගහගෙන මේ පළමු රාත්‍රියේ ඉදිරියෙන් පදවන්න පටන් ගත්තා. කුමාරයා බොහොම දක්ෂයි හැම වෙලටම වේගෙන් පදවන යනකොට ඈතටම ඈත් වුණා. දැන් පිරිසේ දුම් ගානක් ඈත් වෙලා. පස්සේ රජුරෝ කිව්වා දීගායෝ නවත්තන්න අපි ටිකක් ගිමන් අරිමු පිරිසෙනකන් කියලා රතේ නවත්තලා කුමාරයා බිමට බස්සවලා කුමාරයාගේ ඔඩොක්කුවට ඉස පියාණන් රාජ්‍යරෝ නිදාගත්තා. රාජ්‍යරුවන් උතර නිින්ද ගියා. එතකොට මේ දීගාය කුමාරයාට මතක් වුණා මව්පියන් මරාවු හැටි. රාජ්‍යරුවන්ගේම කඩුව ඇදලා ගත්තා. අයමත් අර පියාගේ ආවාදයේ සිහි වෙලා කඩුව කෝපුවට දැම්මා. තුන් වාරයක් ඕක කෙරුණා. ඔය අතරේ මේ විරුද්ධ රාජ්‍යරුවන්ගේ මේ හීනයක් දැකලා බය වෙලා නැගිට්ටා. ඇහුවා මොකද මහරජුරෝ බය වුනේ? තැතිගත්තව ගැන ඇඟෙච්ච මොකද? ඔව් දරුවා මේ මැරිච්ච රජුරුවන්ගේ පුතෙක් කියලා මම මරන්න හැදුවානේ. හා මම තමයි ඒ පුතා කියලා නැගිට්ටක් හඩුව අමෝරාගෙන කිව්වා දැන් මරනවා කියලා. පස්සේ රජුරෝ කනේ පුතා මම මරන්න එපා. මට අබිරේ දෙන්න. හා හොඳයි. දැන් තමුන්නාසේ කඩුව ගන්න. තමුන්නාසේ කැමති නම් දැන් මා මරා දාන්න කිව්වා. නෑ පුතා අපි දෙන්නා උණුන් සපත කරගනිමු, දියුරමු කියලා. පස්සේ මේ දෙන්නම කඩුවේ දිව තියෙන පොරොන්දු වුණා දිවි හිමියෙන් ඔබට මම හිංසා නොකරමි කියලා. දැන් ඉතින් දෙන්න බොහෝම සමීපව දරුවෙකුට ආගේ ආදරේ හිතුණා. ඊළඟට ඔන්න ඇමති නැති ඇමතිවරුේ සේනාව ලං වුණා. ලං වුණාම රාජ්‍යරෝ කිව්වා වැඩිච්ච කොසල් රජුලෝගේ පුතෙක් හම්බ වුණොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? සමහර කෙනා කෑලි කෑලි කපනවා. අත්පා කපනවා. එහෙල ගහක් පෙති ගන්නාගේ පෙති ගන්න ඕම ඕම කිව්වා. රජුලෝක මොනෝ දෙයක්වත් කරන්න බෑ මෙන්න මේ පුතා. මේ තමයි කොසල් රජුලෝගේ පුතා. මේ දරුවත් එක්ක දැන් අපි ආපුවා යන්න ඕනේ. දාපෝගෙන් රාජසභාව පටන් ගන්න ඕනේ අද විශේෂ සාකච්ඡාවක් තියෙනවා. කියලා කොහොම ගියා මෝදඩෙමේ අත්තර දාලා රජවාසයට ගිහිල්ලා රාජ සභාව එකතු වුණා. එකතු වෙලා මේ රජුරෝම මේ දීගායි කුමාරයා ගැන විස්තර කිව්වා. පළමුවෙන්ම අත්හලේදී දීනා දගායනා කරපු ඇති. රජවාසයට ඇවිල්ලා වත් පිළිවෙත් කරපු ඇති. කැලිකාසන ඉවත් කරපු ඇති. අන්තිමේදී රාජ මාලිගාවට මේකතු වෙච්ච ඇති. රජුරවන්නේ අවශ්‍ය අවශ්‍ය දේ ඔක්කොම කර දුන්නේ ඇති ඔක්කොම කිව්වා. කියලා මේ දරුවා මගේ දරුවෙක් හැටියට මම අද බලාපොරොත්තු වෙනවා. මේ දරුවාට මේ රාජ්‍ය මම බාර දෙනවා. නිකන් නෙමෙයි මගේ දියණියක් එක්ක. ඉලලාමේදී මැතියම චෝරුයි tie තවත් අය කිව්වා අර මව්පිය දෙන්න මරන්න ගෙන යන වෙලාවේ යමක් කිය කියා ගියා මොකක්ද කිව්වේ? ඒක ආගණීය කියන්නේ තමයි. ඉතින් කියා හිටිය මෙන්න මේකයි මට දුන්න ආවාදේ. මා කෝ තාත දීඝායු දීගං පස්සේ පුතා දීඝායි කුමාරය දීර්ඝ කාලයක් වෛර තබා නොගන නොගනුව දීර්ඝ කාලයක් වෛරේ තබා නොගනුව මා රශ්චං කෙටි කාලයකින් මිත්‍රත්වයේ කඩ නොකරව නහි කෝතාත දීඝායු වේරේන වේරානි සම්මන්ති පුතා දීගායු කුමාරයේ කවදාකවත් වෛරයෙන් වෛරයේ සංසිඳෙන්නේ නැත. අවේරේන චිතාත දීගායු වේරාණි සම්මන්ති. දීගායු පුත්‍රයේ මෛත්‍රියෙන් වෛරයේ සංසිඳෙනවා. මෙන්න මේකයි මට දුන්නා වාගේ. පුතා දීගායු වෛරේ කල්පියා ගන්න එපා. මිත්‍රත්වයේ ටික දවසකින් බිඳ ගන්න එපා. වෛරයෙන් වෛරයේ කවදාකවත් සංසිඳෙන්නේ නැත. මෛත්‍රියම වෛරයේ සංසිඳෙනවා කියලා මේ ආවාදය මට දුන්නේ. ඒ කියනකොට රජ්ජුරුවන්ඩයි නැති ඇමතුරුන්ඩයි කඳුළු වැගුරුණා. මේ තරම් වදදිදී මරන්න ගෙන යන වෙලාවේ දරුවාතාවල් දීලා තියෙන මෙහෙම නේද? මොනතරම් සිල්වත්, ගුණවත්, නැනවත් රජ කෙනෙක්ද මේ අපෙන් මැරුම් කෑවේ කියලා බොහෝම සංවේග වුණා. බොහොම සංවේග වෙලා ඒ ಗುಣ කතනේ කළා මේ දරුවාට උණු උතුණු පැලෙන් දුවා. උතුණු පලන්දමලා රාජ්‍ය බාර දීලා ඒ රාජ්‍යරෝ තමන්ගේ රාජධානියට ගිහින් ජීවිතාන්තයේ දක්වා සමගියෙන් දෙගොල්ල රාජ්‍ය කළා. දැන් මේ ප්‍රවෘත්තියේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි බලන්න රාජ්‍ය පැහැරගෙනත් මව්පියන් ඝාතනය කරලත් කාගේ භාණ්ඩාගාරයේ සීළු දේ පෑරගෙන ඔය තරම් වදහිංසා කළත් නැනවත් අය වෛරයේ සංසිඳවලා මෛත්‍රී පිහිටාගෙන මොනතරම් උසස් තත්ත්වයකට පත් වුණාද අපා ගමනක් වලක් අදත්තා සුගති ගමනටක් ගියා එයින් නැතුනේ නෑ සතර ගමන අවසන් කරලා අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා එදා බුදී ගීතයේ කොසල් රජුගේ රාජ දේවියයි අද සුද්ධෝදන මහා මායා මෞපිය දෙපළයි. එදා ඒ විරුද්ධ රාජ්‍යරුවෝ අද සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. එදා දීඝායු කුමාරයා නම් ලෝතර බුදු වූ තමන් වහන්සේ. මේ දේතය අපේ මහා බෝසතාණන් වහන්සේ ඉවසීම මෛත්‍රිය පුරුදු කළා තියෙන්නේ. ඒක නිසා අපේ දැන් පැවිදි භික්ෂූන් වහන්සේලාද, සිල්මෑණිවන් වහන්සේලාද, අනිකුත් අපේ බෞද්ධ මව්පිය දූ දරුවෝ හැම දෙනාමද මේ කාල පරිච්ඡේදය තුල හැකිතාක් දුරට මහමරමින් හැම දෙයක් ඉවසාගෙන මෛත්‍රී බලේම මුදුන් පමුණවාගෙන සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරමින් මේ භව කතර තරණය කරමින් සසර දුකින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කළ යුතු වෙනවා ඒක නිසා අද දවසේදී එකා වැදගත් පින්කමක් මේ සිද්ධ වුණේ. මේ සුදම්මා සිල්මෑණියන් වහන්සේ එතුමියගේ දරු තුන්පළම සසුන්ගත වෙලා පුතාලා දෙන්නම පැවිදි කරගෙන පිරිවෙනක අධ්‍යාපනය ලබනවා. දැන් කොහොමද මම දන්නේ නැහැ. ඉතින් මේ තමන්ගේ කණිත් දියණිය සතසිල් සමාදන් කරවලා එවාගේම තමන්ගේ ගිහි කාලේ ස්වාම පුත්‍රයා සසුන්ගතව මහානදම් පුරණව ආරණ්‍ය වාසීව. මේ වාගේ මුළු පවුලම තමන්ගේ සම්පත් සියල්ල නෑයන්ට සුදුස්සන්ඩ පවරලා දීලා මේ වාගේ නෛෂ්ක්‍රාම්‍යයට ඉදිරිපත් වෙලා නිවන් මඟට යොමු වෙලා තියෙන්නේ අද ඊයේ පුරුද්දක් නෙමෙයි පෙර જાති જાතියින් ඉදී පුරුදු කරගෙන ආපු නෛෂ්ක්‍රාම්‍ය ප්‍රාර්ථනාවකුයි මේ සම්පූර්ණ කරගෙන තියෙන්නේ ඒ නිසා ඒ සුධර්මා සිල්මෑණියන්ගේ ඒ පවුලේ හැම දෙනාගේ ශාසන පරමාර්ථයන් සිය දහස් ගුණේ මුදුන්පත් වේවා ඉදිරි කාලයේ නිරෝගී සුවයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කොට ධ්‍යාන විඥා විපස්සනා ඥාන මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුවම අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවාගේම මීට උපකාරීව සිටින මේ යම්මා රටින් වැඩම කරවා සිටින අපේ පින්වත් සුතාවතී සිල්මෑණියන් වහන්සේටත් අනිකොත් මේ සිල්මෑණිවරු සෑම දෙනා වහන්සේටත් රත්නත්‍රා ආශිර්වාදයෙන් මේ පවත්වාගෙන යන සීල භාවනා ප්‍රතිපත්තිය දවසින් දවස පෙරපස මෝරණ සඳක් මෙන් දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන ශාසන පරමාර්ථයන් සපුරාගෙන ධ්‍යාන විඥා මාර්ගඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒකම අද මේ සිද්ධ කරගන්නා ලද සංඝෝපස්ථාන බුද්ධෝපස්ථාන දානෝපස්ථාන සීලම කුසල සම්භාර ධර්මයක් විශේෂ සංඝ රත්නය උදෙසා ආසන පූජාව එවාගෙන චීවර පූජාව මන්තුරයා පූජාව අනික මේ භාජන පූජාදී බොහෝ වස්තු පරිත්‍යාග කරන්න යෙදුණ ඒ සීල පරිත්‍යාග කුසලයක් දානෝපස්ථාන ආදී සීල කුසලයක් අර තුන් මාසයකට පෙර ආභාව પ્રાપ્ત වූ පින්වත් දේසි කොමුද නම් දේසින්නෝන වික්‍රම ගුණරත්න මාතාවට අත්පත් වේවා එතුමියගේ පුනර්භවයේ සුගතියක් වේවා උපනෝපම් භවයක් පාසා කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට වාසනාව වේවා මතු ප්‍රාර්ථනා කළ බෝධිඥානයකින් අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි කරුණාවෙන් පින්දෙමු. එතුමියගේ දෙමව්පියන්ද පිය පාර්ශේ මව්පාර් සීලෝ පල්ලෝගේ ඥාතීන්ද මේ සහභාගී වන සෑම දෙනාගේ මිය පල්ලෝගේ ඥාතීන්ද එවාගේ මේ ඉදම පූජා කිරීමට මඟපාදා සබා භාව ප්‍රාප්ත දීවි දිසානායක මහත්මාණන් ආදී කොට ඇති සීලම ඥාතීන්ටද මේ පුණ්‍යලාභයත් වේවා මේ කුසල අනුභවයෙන් ඒ සෑම දිනාටද සුවසේ බෝධි සම්භාර මුදුන් ප්‍රත්‍ය පැතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා පින් පමුණුවෝ ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයත් මේ ධම්මික ආශ්‍රමයේ ඉද්දෙන් අහස හැදෙන දෙවි දේවතා මඬුල්ලක් නා උයනාරණ්‍ය සේනාසනත් සීලම දෙවි දේවතා මඬුල්ලක් මෙතින් අනුමෝදන් වෙත්වා දිනේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයේට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට දේව ආරක්ෂාව සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් මදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙන්න ධම්මිකාශ්‍රමයේ සිට අවට ගම් නගර ලංකාව දඹදිව මේසක්වල සීලසක්වල දසදිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවෝ තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරෝණට ආයුර්ණ සප බල ඥාන පිරිනමමින් ප්‍රාප්තිදාන සීලයෙන් සිදු කරගන්නා ලද මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රා අනුභවයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්වත් සුධර්මා සිල්මෑණියන් වහන්සේටත් ඒ කුඩා සිල්මෑණියන්ටත් එවාගේ මේ ගුරු මෑණියන් වහන්සේටත් අනිකුත් සිල්මෑණිරු සෑම දෙනා වහන්සේටත් මේ සම්බන්ධව කටයුතු වල යෙදෙසිටින පින්වත් මේ වීරකෝන් මහත්මයා නයනා වීරකෝන් මහත්මිය මණිකේ මාතා වාදි කොට ඇති සහභාගී වූ හැම දිනාටම එවාගේම ටීබී කහටවැල මහත්මානම් අනිකුත් මේ සහභාගී වූ මහතුරු මේ භාවනානුയോഗී මව්වරු හැම දිනාටම මෙම ධම්නික ආශ්‍රමස්ත දායක මඬුල්ලේ හැම දිනාටම මෙලොව ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා අසනීපාපලූපද්දරෝ අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම දුරු වේවා කබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාද විපත්‍ය වලකේවා